ශ්‍රද්ධාවන්ත පින්වතුනි දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ පිටිකල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි. අනන්තං ඒතං පඤ්ඤිතං යදිදං සබ්බ සංඛාර සංසෝ සම්බෝ පදිපටි නිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ දෝධෝ නිබ්බාන අති පූජ්‍යඤ්ඤ මහෝපාධ්‍යාය මහිපාණන් වහන්සේ ප්‍රමුඛ කරුතර යෝගාචර සංඝ රත්නයේ අවසරයි පසුගියදා අපට අසන්ට ලැබුණු පටිගත කළ ධර්ම දේශනා කීපයක් නිසා අප යෝගාචර පිරිස අතර නිර්වාණය පිළිබඳව සඳහන් වන සමහර ගැඹුරු සූත්‍ර ගැන මේකුත් අදහස් සුදාස් ඇති වුණු බවක් ඒ නිසා ඒවා සම්බන්ධයෙන් යම්කිසි ධර්ම දේශනා කියලා ප්‍රවත්වුවොත් පිරිසට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් බවක් අතිගරු මාහිපාණන් වහන්සේ මට මේ මෑතකදී ආරාධනාවක් කළා මුලදී ඒ ගැන හේතු කීපයක් නිසා මා පසුබට වුණා. නමුත් මාහිපාණන් වහන්සේ මට ඒ ගැන නැවතත් නන්දු කෙළඟෙන් වශයෙන් යම් යම් දේ කියු නිසා එය කළ හැකි ආකාරයක් ගැන මා ටිකක් කල්පනා කර බැලුවා. පෙර අපර දෙයිග උගතුන්ගේ විවාදයට භාජන වුණු ජම්බුරු සූත්‍ර කීපයක් පිළිබඳව ශාස්ත්‍රීය වශයෙන් දේශනා පැවැත්වීමට වඩා අප මේ නිස්සාරණ වාණේ මේ කරගෙන යන වැඩපිළිවෙලට සම්බන්ධව උපකාර වන අන්දමින් භාවනා මානසිකාරයේ හසු කරගත හැකි අන්දමට මේ දේශනා පැවැත්වීම සුදුසුය කියලා මට අදහස් වුණා. ඒ නිසාමයි අර කොතිකුත් ගැඹුරු සූත්‍ර පාඨ ආදී තිබුණත් මේ අවස්ථාවේ මේ දේශනා පෙළතම මාතෘකා වශයෙන් අර කලින් සඳහන් කළ පාඨය අපි සබාගත්තේ ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපධි පටිනිස්සග්ගෝ සන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම කෘෂ්ණාව ක්ෂය කිරීම නොවැල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාණය මේ සූත්‍ර දේශනා පිළිබඳව ඒ සාකච්ඡාව කරගෙන යන අතරේදී විශේෂයෙන්ම බලාපොරොත්තු වන්නේ මේ විදිහේ භාවනා මානසිකාරයක්ම වන මේ පාඩය අපේ සිත් තුළ ඉදිරිපත් කරගෙන මේක කර්මස්ථානයක් හැටියටම ඒ සංසන්තම් ඒ සංපණීතං ආදී වශයෙන් මේ නිර්වාණයට සිත යොමු කරන සිත නංවන අන්දමේ පාඨය මුල් තැන තබාගෙන ඊට අදාළ වන අන්දමින් අපේ මානසිකාරය ප්‍රයත්ව සමහර විට අර ධර්මයේ ඒ සාක්ෂාත වූ ධර්මයේ සම්දිත්තික අකාලික ඒහිපස්තික ඕපනායික පච්චත්තං වේදිතබ්බ ගුණ වල අගය අපට තේරුම් ගන්න පුළුවන් වන්ට පුළුවනි. එහෙම ඒ ප්‍රතිඵලය සැලසුනොත් අපේ මේ දේශනාව පිළත් සාර්ථක වුණා කියලා සතුටු වෙන්න අවස්ථාවක් ලැබෙනවා කියලා මා හිතනවා. මේ දේශනා පෙළට පසුබිම වශයෙන් පළමුවෙන්ම කාරණා කිහිපයක් සඳහන් කරන්න සිද්ධ වෙනවා. ඒ ගැන සමාධිය භජනය කරන්ට වෙනවා සමහර කාරණා පිළිබඳව කියන්ට තියෙන දේවල් පිළිබඳව පසුගියම වශයෙන් විශේෂයෙන්ම කිව යුතුව තිබෙන්නේ නිර්වාණය සම්බන්ධ ගැඹුරු සූත්‍ර රාශියක අර්ථය පිළිබඳව යම් යම් යාපුලතා ඇතිවීමට හේතුව ගැන යමක් කිව යුතුව තිබෙනවා සාමාන්‍යයෙන් ප්‍රකීර්ණක දේශනා වශයෙන් අපි අටුවා සාහිත්‍ය ගැන එහෙම ප්‍රකීර්ණක දේශනා වශයෙන් හඳුන්වන සිරිතක් තිබෙනවා නමුත් ඇත්ත වශයෙන් තිවෙන తත්වය ගැන කල්පනා කරලා බැලුවාම අටුවාවල බොහෝ විට තිවෙනවා මේ ජඹුරු සූත්‍ර පිළිබඳව සමහර නිගමනයක් එක නිගමනයක් දෙන්න බැරුව මේ කුත්තවස්ථාවල වල විකල්පාර්ථ දෙනවා මෙසේ සිය හැක මෙසේ සිය හැක කියලා විසඳීමක් නැතිව පාඨකයා අතරමං කරන තැනුත් තිබෙනවා සමහර තැන්වල තිබෙනවා පැහැදිලිවම ඒ අර්ථ මාර්ගයෙන් ඉවත් වුණු යම් යම් නිගමනක් දෙනවා. ඒ වගේම සමහර ගැඹුරු සූත්‍ර පිළිබඳව අටුවාවන් නිහඬමක් නිසාද කියන එකත් මේ කාලේ උගතුන්ට ගැටලුවක්. මේ විද්‍යේ තත්වයක් ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම හේතු වන යම් යම් ඓතිහාසික කාරණා තිබෙනවා. බුදු පියාණන් වහන්සේම දේශනා කර තිබෙනවා අනාගත භය වශයෙන් අනාගතයේ ඇතිවිය හැකි යම් යම් ශාසන පරිහානිය පිළිබඳ ලක්ෂණ හැටියට සංයුත් සංගයේ නිදාන වර්ගයේ ආනි සූත්‍රයේ සඳහන් වෙනවා අනාගතයේ ඇති වෙන භික්ෂූන් තථාගත දේශිත ගම්භීර ගම්භීරාර්ථවත් ලෝකෝත්තර ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර පිළිබඳව ඒවාට අහුම්කන් දීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නැත ඒවා පිළිබඳව ඒවා ඉගෙන ගැනීමට ඒවායේ ගැඹුරු ගැන සැලකීමට උනන්දුවක් දක්වන්නේ නැත කියලා ඒ විදිහට දක්වලා තිබෙනවා. ඊතේ සුත්තන්තා තථාගත භාසිතා ගම්භීරා ගම්භීරත්ථා ලෝකුත්තරා ශුන්‍යතා පරිසඤ්ඤුත්තා ඒ සුභඤ්ඤමානේසු න සුසුසිසාන්ති න සෝතං ඕදහස්සං ඕදයිස්සාන්ති න අඤ්ඤාචිත්තං උපට්ඨපෙස්සාන්ති න තේ ධම්මේ උග්ඝහිතබ්බං පරියාපුනිතබ්බං මඤ්ඤස්සාන්ති ආදී වශයෙන් ඒ අතීතයේ ඇතම් භික්ෂූන් අනාගතයේ ශාසන පරිහානිය ලක්ෂණයක් වශයෙන් ඒ ගැඹුරු ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර පිළිබඳව ඒවා ඇසීමට ඒවාට කන්‍යොමු කිරීමට ඒවා ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන්නේ නැත කියලා. ඒ වගේම තවත් ඓතිහාසික වශයෙන් දක්විහ විශේෂයක් තිබෙනවා මේ ශාසන ඉතිහාසයේ එක්තරා අවධියකදී මුල් බැසගත්තු අදහසක් තමයි මේ සූත්‍ර පිටකයේ තිබෙන්නේ වෝහාර දේශනාවය ඒ නිසා එහි තරම් ගැඹුරක් නැත ඒ තරම්ම ගැඹුරු ධර්මයක් එතන නැත කියන හැඟීමකුත් මේ අතරේ මුල් බැසගත්තා ඒකත් මේ සූත්‍ර පිළිබඳව සැලකිල්ල අඩු වීමට හේතු වුණා ඒ වගේම මනෝරස පූර්ණී අංගුත්තර අටුවාවේ සඳහන් වෙනවා මේ ශාසන ඉතිහාසයේ එක්තරා මුල් අවධියකදීම මේ ලංකාවේ පර්යාප්තිවාදීනුත් අධිසම්වාදීනුත් අතර එක්තරා අවිවාදයක් තිබිලා ජයග්‍රහණය කළේ පර්යාප්තිවාදීන්ය ඔවුන්ගේ අවසාන නිගමනය කුමක්ද වුනේ ශාසනය පැවැත්මට අධිසමය නැතත් පර්යාප්තිය වුණත් ප්‍රමාණවත් කියන එක ඇත්ත වශයෙන්ම නොයෙකුත් උපද්‍රව මැදේ නියංකායවල ආදී මැදේ ඒ අපේ අතීතයේ භානකයේ ස්වාමින් වහන්සේලා එහෙම ඒ පර්යාප්තිය රැක ගැනීමට දරු උත්සාහය ප්‍රශංසනීයයි නමුත් අවාසනාවකට වගේ කිව යුත්තේ අඳුරේ කූඩයක් අතින් අත යවනකොට ඒ කූඩේ තිබෙන වැදගත් වටිනා දේ සමහර විට ගිලිහියන්ට ඉඩ තිබෙනවා. ඒ වගේම දැන් තවත් කාරණයක් තමයි මේ අටුවා යුගයේදී යම් යම් විපරිණාම අර්ථ විපරිණාමයකුත් සිද්ධ වුණු බව පේනවා. ඒක හංගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතාමත් පැහැදිලි ධර්මයේ පිළිබඳව සත්‍ය සොයන කෙනෙකුට පැහැදිලි වෙන කාරණයක්. එනම් සූත්‍රයේ පැහැදිලිවම තිබෙන සමහර වචනවලට සමහර අර්ථ තිබෙන පැහැදිලි අර්ථ වෙනුවට අටුවායුගේ නොයෙකුත් විදිහේ සංකීර්ණ අදහස් දෙකට එකතු කරනවා බව පේනවා. සමහර අර්ථ කතන ක්‍රම නිසා. නමුත් එයින් ගන්නේ මේ ධර්මයේ තිබෙන ඒ වටිනා ගැඹුරු අර්ථ නැති යන ස්වභාවයක් තිබෙනවා. සමහර විට සංශෝධන වලින්, ග්‍රන්ථ සංශෝධන වලින් අර්ථ සේදිලා යනවා පේනවා. සමහර විට අර්ථකතන වලින් අර්ථ විවරණ වලින් ආවරණය වෙනවා පේනවා. අන්න ඒ බඳු සත්‍යයක් ක්‍රමක්‍රමයෙන් නැති වුණා. ඒ වගේම විශේෂයෙන්ම කිව යුතු තිබෙන්නේ මේ මේ සද්ධර්මයේ ගැඹුර දැකිය යුත්තේ සරලත්වය තුලින් නිර්මල ජලාශයක පසුල වදින්නක් වගේ. දේ නාමකින් නාමංච රූපංච දෙක නම් කිම නාමයයි රූපයයි. මේ බුදු පියාණන් වහන්සේ අර සත්‍යවිද දිවියේදීම මහරහත් පදවිය ලබාගත් සෝපාද සාමණේරයන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්න 10න් දෙවන්නයි. හරියට අර 10ට ගණන් දන්නවාද කියලා දරුවෙකුන් අහන්න වගේ බුදු පියාණන් වහන්සේ ඇසූ මේ ප්‍රශ්න 10 එසේ මෙසේ ප්‍රශ්න නොවේ. අරහත්වයෙන් කෙලවර වන විද්‍ය ප්‍රශ්න මාලාවක් බුදු පියාණන් වහන්සේ බලාපොරොත්තු වූ අර්ථම බලාපොරොත්තු වූ පිළිතුරුම සෝපාක ස්වාමින් වහන්සේ දුන්නා. මේ දෙවෙනි ප්‍රශ්නය අපි මෙතන කලකන්නේ විශේෂයෙන්ම නාමංච රූපංච එතකොට විදර්ශනා පාඩම් පාඨමාලාවේ මූලික පාඩමක් හැටියට ගන්න පුළුවන් මේ නාමයක් රූපයක් කියන මේ කාරණා දෙක මේ නාමයක් රූපයක් කියලා කියනකොට නාමය කියලා කියන්නේ නම බව කියනකොටමත් කෙනෙකුට වැටහෙනවා. සූත්‍රවලත් සාමාන්‍යයෙන් නාම කියන වචනේ තනිව එදෙනකොට නම කියන අදහසයි එන්නේ. නමුත් අටුවා යුගයේ අපිට පෙනෙන මේ වෙන එකක් තබා මේ සෝපාක ප්‍රශ්නය සඳහන් වෙන මේ පරමර්ථ ජෝතිකාවේ පවා ඒ අටුවාවේ විස්තර කරන තැන්වල පවා මේ නාමය කියන එකට නම කියලා කීමේ මොකද්ද අඩුවක් මදිකමක් වගේ පෙනෙන බව පෙන්නවා. ඒ වෙනුවට මේ නොමන නැමීම කියන අර්ථයක් එකතු කරගෙන තිබෙනවා. ආරම්මනා විමුක්තං චිත්තස්ස නමනතෝ සොයිජට චිත්තස්සච නැති හේතුතෝ අරමුණ අභිමුඛයට නැමෙන නිසා සිටිහි නැමෙන ස්වභාවය නිසා සබ්බම්පි ආරූපං නාමන්ති උච්චති සියලුම ආරූප ධර්ම නාම සමින් හැදින්නවා ආදී වශයෙන් ඔය අභිධර්ම සංග්‍රහ ග්‍රන්ථවලත් අටුවාවලත් ඕක බොහෝ ප්‍රකට අර්ථකථනයක් වුණා මේ නාමය කියන්නේ අරමුණ දෙසට නැමෙන අර්ථයෙන් නාමය සමහර විට අර නාම කියලා ගත්තාම ඒක සරල වැඩි කියලා සැලකුවෙන්නේ නැති මෙතන මේ ගැඹුරු විදර්ශනාවට යන විදියේ සංකල්පයක් නිසා. නමුත් ඇත්ත වශයෙන් කල්පනා කරලා බලනවා නම් සූත්‍ර දේශනාවල මේ නාමය ඒ නම කියලා ගත්තත් ඒකෙත් යම්කිසි විශාල ගැඹුරක් තිබෙන බව එළි වෙන සූත්‍ර තිබෙනවා. නාමං සබ්බං අන්වභවී නාමා භීයෝ නවිජ්ජති නාමස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්නගු මේ සංයුත් සංගයේ සදාතක වර්ගයේ තිබෙන දාඨාවක් නාමං සබ්බං අන්වභවී. නාමය සියල්ල යටපත් කොට සිටියේය. නාමා භීයෝ නවිජ්ජති. නමට වඩා වැඩියෙක් නමට වඩා ලොකු දෙයක් නැත. නාමා භීයෝ නවිජ්ජති. නාමස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්නකු. මේ නාමය කියන එකම දෙයට මුළු ලෝකයාම යටත් වෙයි වසඟ ඇතියි. කියන මේ අදහසක් මේ නාම කියන ඒ ධාතාවේ නාමය පිළිබඳ ධාතක් සඳහන් වෙනවා. ඒ වගේම තවත් ගාථාවක් තිබෙනවා. ඒක සමහර විට මේ කාලයේ ඒ අර්ථ දීමේදී පවා එහි තිබෙන මූලික අර්ථයෙන් නැකිලා ගිහිච්ච බව පේනවා. අක්ෂේය සංයනෝ සත්තා අක්ෂේයස්මින් පතිච්චිතා අක්ෂේයේ අපරිඥාය යෝගමායන්ති මච්චුනෝ අක්ෂේය සංයනෝ සත්තා මේ ලෝකයේ සත්වයෝ නම් කර කියන දෑ පිළිබඳව සංඥාව ඇත්තාහුය අක්ඛේය සංඤිනෝ සත්තා අක්ඛේයස්මින් පතිච්චිතා නම් කර කියන දෑ කෙරෙහිම පිහිටියාවුය එයින් ඔබට යන්නේ නැහැ කියන එක අක්ඛේයස්මින් පතිච්චිතා අක්ඛේයේ අපරිඥාය යෝගමායන්ති මච්චුනෝ ඒ නම් වලින් නම් කර කියන දෑ පිළිබඳව පිරිසිඳ අවබෝධයක් නැති කම නිසා හොඳ පරිපූර්ණ අවබෝධයක් නැති කම නිසා යෝගමායන්ති මච්චුනෝ මායාවේ වශයට යෙත් ඉතින් මේ ගාථාවලත් අපිට පෙනෙන්නේ මේ නාමයේ යම්කිසි ගැඹුරු පැත්තක් තිබෙන බවයි. නමුත් මේ නාමයේ මෙතන නාම රූප කියලා ගත්තාම මෙතන මේ නාමය කියලා කියන්නේ අඩුවක් තිබෙනවාද කියලාත් අපි හිතලා බැලිය යුතු තිබෙනවා. දැන් නාම රූප කියන එකේ නාමය අපි ගත්තොත් සම්මාදිට්ඨි සූත්‍රයේ මදුම් සංගයෙන් සම්මාදිට්ඨි සූත්‍රයේ සරියුත් ස්වාමීන් වහන්සේ නාම රූපය තෝරන ඒ විග්‍රහය ගත්තොත් ඉදිරියට වේදනා සංඥා චේතනා සස්සෝ මානසිකාරෝ ඉදං උච්චතා උසෝ නාමං චත්තාරිච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චතා උසෝ රූපං ඉති ඉදං ච නාමං ඉදං ච රූපං ඉදං උච්චතා උසෝ නාම රූපං බොහොම පැහැදිලිව සරලව දක්වලා තියෙන සරියුත් ස්වාමීන් වහන්සේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන්නේ අරත්නි මෙන්න මේක නාමයයි සතර මහා චත්තාරික මහා භූතානි පඨවියාපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත ධර්මයනොත් ඒ සතර මහා භූත ධර්මයන් නිසා පවත්නා රූපයත් මේ රූපයයි මෙන්න මේ විදිහට නාමයයි රූපයයි මේකට තමයි නාම රූප කියන්නේ කියලා. ඒකට මෙතන මේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන ධර්ම නාමයේ හැටියට නමක් හැටියට සලකන්න හේතුවක් තිබෙනවාද කියලාත් අපි හිතලා බලමු. අපි මේකට හොඳ උපමාවක් ගනිමු. දැන් කුඩා දරුවෙක් බහතෝරන්න බැරි කුඩා දරුවෙක් සිටිනවා. ඒ දරුවාට පළමුවෙන්ම යම්කිසි කෙනෙක් රබර් බෝලයක් දෙනවා. රබර් බෝලයක් දෙනවා. මේ පළමුවටයි මේක දැක්කේ. මේ යම්කිසි කෙනෙක් ඉතින් කිව්වොත් රබර් බෝලේ වනාහි සෙල්ලම් බඩුවක් කියලා මේ ළමයාට තේරෙන්නේ නැහැ බහතෝරන්න දන්නේ නැති නිසා. කොහොමද මේක අඳුනගන්නේ? ඒ රබර් බෝලේ නාහයට කිත්තු කරලා බලනවා දිව දාලා බලනවා මේක කන්න පුළුවන් දෙයක්ද කියලා දොඩන් වගේ කන්න පුළුවන් දෙයක්ද කියලා ඔබල බලනවා ටිකක් පෙරලා බලනවා මේකත් හොඳට ලස්සනට පෙරලන නිසා මේක සෙල්ලම් බඩුවක් කියලා තේරුම් ගන්නවා එතකොට අර පස් වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන මෙන්න මේ නාම ධර්ම මුල් කරගෙන තමයි අර දරුවා අර රබර් බෝලේ ඇඳිනගත්තේ ලෝක සම්මුතියේ තියෙන රබර් බෝලේ කියන නමින් නෙවෙයි ඔන්න ඔය විදිහේ අපිට කල්පනා කරලා බලුවාම පේනවා උතන මේ කියන්නේ නාම රූපයේ තියෙන නාමය ඔය නාමයෙහි ප්‍රාථමික ස්වરૂපයයි මුල් ස්වરૂපයයි මුල් ආකෘතියයි ලෝකයා වඩා පරිහරණය කරන්නේ පහසුව සඳහා කීප දෙනෙක් සම්මත කරගත්තාම ඒක නමක් වෙනවා දැන් අර නාමා දීයෝ නවිජ්ජති ආදී ගාථාවේදී එතන නම් අටුවාචාරින් මහන්සිය සඳහන් සද්දක් කරනවා ඒ නාමේ ලෝකයේ වැඩපවත්වන ගතියක් තිබෙනවා කියලා කියන්නේ මොකද? යම් කිසි දෙයකට ලෝකයා එතෙක් නම දීලා නැත්නම් දැන් ගහක් සමහර විට ගහක් පැලයක් ආදියට ප්‍රකට නාමයක් නැත්නම් ඒකට ඒක පිළිබඳව ව්‍යවහාර කරනකොට අර නමක් නැති එක කියලාවත් ව්‍යවහාර කරනවා. එහෙම ස්වභාවයක් තිබෙනවා. නමක් නැති එක අනාමකෝ නමක් නැති ගහ කියලාවත් ඒ නම කොහොම හරි නමක් දාන ස්වභාවයක් තිබෙනවා. එතකොට ඒ විදිහේ කෘත්‍යකුත් නැති අවස්ථාවේදී අර කුඩා දරුවා අඳුනගන්නේ මෙන්න මේ කියාපු මූලික ධර්ම මාර්ගයෙන්. එතකොට මෙතනින් අපිට තේරුම් ගන්න තියෙන්නේ දැන් යෝගාවචරය ඇත්ත වශයෙන්ම අර ලෝකයේ පිළිබඳ කොයිතරම් අවබෝධයක් තිබුණත් ඇඳිනගත යුත්තේ මේ නාම රූප ලෝකයයි. මේ නාම රූප ලෝකේ අඳුනා ගැනීමට නම් අර කුඩා දරුවගේ තත්ත්වයට එන්න ඕන එක පැත්තකින්. නමුත් අඥාන උපේක්ෂාව වෙනුවට ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාවකුත් ඇති කරගන්න වෙනවා. ඒ යෝගාවචරයට. ඒ සඳහා තමයි අර සති සම්පජාඤ්ඤය උපකාර කරගෙන නාම ධර්ම තේරුම් ගන්නෙ. ලෝකයේ ප්‍රකට නාම ආශ්‍රයෙන් ඊයේ ද්‍රව්‍ය Taman කලින් හඳුනගෙන තිබුණත් එතෙන්දී නාම රූපේ පිරිසිදු දැන ගැනීම සඳහා ඒ යෝගාවචරය පාවිච්චි කරන්නේ අර කියාපු ධර්ම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර මේවා එක එක් පුද්ගලයාට විශේෂ වූ අර්පච්ඡත්තං වේදිතබ්බෝ කියලා කියන්නේත් ඒකයි මේ ධර්මයේ Tamanව ප්‍රත්‍යක්ෂ කරගත යුත්තක්. Tamanගේ නාම රූප ලෝකයේ Tamanමයි හඳුන ගන්න ඕනේ. වෙන කෙනෙකුට හඳුන්වන්න බෑ. වෙන ශාස්ත්‍රීය වචන වලින් ඒක පෙන්눔 කරන්න බෑ. එතකොට මේ දුක තිබෙන්නේ මේ නාම රූප ලෝකයේ. බුදු පියාණන් වහන්සේ වදාලා මේ දුක තිබෙන්නේ අර නොයෙකුත් දෘෂ්ටිගතකින් දක්වන විදිහේ ඒ සම්මත ලෝකයේ නෙවෙයි, සම්මුති ලෝකයේ නෙවෙයි, මේ නාම රූප ලෝකයේ. අච්චජ්ජතන්නං ඉදනාව රූපේ කියලා හැම තිබෙනවා මේ කල යුත්තේ එතකොට යෝගාවචරය විසින් අවසාන බලාපොරොත්තු කුමක්ද මේ නාම රූපේ පිළිබඳව තියෙන තෘෂ්ණාව කපා හැරීමයි මේක උපමාවකින් කියනවා නම් දැන් බුදුරජාන් වහන්සේ හඳුන්වනවා සල්ලකත්ත අනුත්තරෝ කියලා අනුත්තර වූ ශල්්‍ය වෛද්‍යවරයා ඒ වගේම මේ සංහා කල්ලස්ස හන්සාරං කියලා යොදලා තියෙනවා. සංහා නැමැති උල සංහා නැමැති විෂහීය ඇදලා දාන වෛද්‍යවරයා. ඒකට බුදු පියාණන් වහන්සේගේ මේ ධර්මය අනුව අපිට පෙන්වනවා මේ නාම රූප කියන එක හරියට වනමුඛය වගේ. දැන් විස ඊතලයක් වැදුණු කෙනෙක් ඒකට බෙහෙත් දඬිය යුත්තේ විද්දේ කෙනාටවත් සුළු මුඩාවටවත් නෙවෙයි අර වනමුඛය වනමුඛය පාද ගන්න ඕන ඉස්සෙල්ලා. ඒකට නාම රූපය පිළිබඳ පිරිසිදු අවබෝධයෙන් බලාපොරොත්තු වෙන්නේ අර ඇත්ත වශයෙන්ම සංහා උල සංහා විස ඊයේ අනිරති දෙන මේ වනමුඛය පාදා ගැනීමයි. අන්න ඒක සඳහා තමයි එතකොට අර ලෝක සම්මුතියේ තියෙන ඒ වචන කොහොම වෙතත් ඒ අවබෝධය කොයි අන්දමට තිබුණත් අර වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන ඒ ධර්මයන් මතු කරගන්න වෙනවා අර කුඩා දරුවෙක් වගේ නමුත් අඥාන උපේක්ෂාව නෙවෙයි එතන ඥාන සම්ප්‍රයුක්ත විදිහේ උපේක්ෂාවකටයි එන් යොමු වෙන්නේ රූපධර්ම පිළිබඳව කල්පනා කරලා බැලුවොත් ඒ විදිහම දෙයක් මෙතන තිබෙන එක්තරා ගැඹුරක්. මෙතන තියෙන්නේ දැන් බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ මේ සමහර පරිවර්තන ආදීදී බොහෝ දෙනෙක් උපකාර කරගන්නේ. ඉතින් නාම රූප කියලා කියන්නේ බොහොම පහසුවට කියන මෙතන කියන්නේ සිතත් රූපයක්. එහෙම නැත්නම් අර භෞතිකවාදීන් කියන වගේ සිතත් ද්‍රව්‍යයක්. සිතත් ද්‍රව්‍යයක්. ඒ විදිහේ බෙදීමක් නෙවෙයි මේ ධර්මයේ තිබෙන්නේ. ප්‍රතිසමුප්පාද ධර්මයේ අනුව මේ බුදු පියාණන් වහන්සේ මේ මේ නාම රූපයත් ප්‍රතිසමුප්පාද ධර්මයේ සඳහන් වෙන එක්තරා කොටසක්. ඉතාමත්ම වැදගත් කාරණයක්. එතකොට මෙතන කියන නාම රූපය අනියෝන්‍ය සත්‍ය සම්බන්ධතාවයෙන් බැඳුණු දෙකක් මෙතනත්. මේ නාමය මේ නාමයේ හේතු කොටගෙනයි අර රූපය පවතින්නේ. ඒ කියන්නේ අර රූපය අඳුනගන්නේ. රූපය අඳුනගන්නේ මේ නාමය මුල් කරගෙනයි. දැන් අර දරුවා අර ඒ පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර ආශ්‍රයෙන් තමයි අර රූපය අරකේ අර සබ්ද ගති ආදී එහෙම තේරුම් ගත්තේ බුරුල් ගති ආදී තේරුම් ගත්තේ අන්න ඒ විදිහට රූප ධර්ම පිළිබඳවත් මෙතන කියන චත්තාරිත මහා භූතානි චතුර්ණාන්ත මහා භූතානං උපාදාය රූපං කියලා ඒ සතර මහා භූතයන් පිළිබඳව ඒ වැදගත්කම මෙතන දක්වලා තියෙන්නේ මක් නිසාද? ඒ සතර මහා භූතයෙන් තමයි අර රූපේ ප්‍රාථමික අවස්ථාව. දැන් අර නාමයේ ප්‍රාථමික අවස්ථාව, ඒ කියන්නේ සම්මුති වශයෙන් ගත්තු නාමයේ ප්‍රාථමික අවස්ථාව වේදනා සංඥා චේතනා පස්ස මානසිකාරණම් ලෝක සම්මත රූපය කියන එක. එහි ප්‍රාථමික අවස්ථාව තමයි සතර මහා භූතයන්. මේ භූතේ නැත් වශයෙන් ලේසියෙන් අඳුර ගන්න පුළුවන් අය නෙවෙයි. ඒක නිසා තමයි මේ මහා භූතයන්ගේ හොල්මන් ගොඩක් වගේ මේ රූප සංඥාව. මෙතන රූප කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම රූප සංඥාව. ඒ බව ඉදිරි වෙන එක්තරා ගාථාවකුත් අපි පසුව සඳහන් කරනවා. ලෝකයා රූප වශයෙන් ඒ තමන් රූප වශයෙන් ගන්න රූපය අඳුනගන්නේ මේ සතර මහා භූතයන්ගේ ඒ ගති ස්වરૂපය අනුව. ඒකත් නාම ධර්මයන් මුල් කරගෙනයි ලබාගන්නේ අර සද බුරුල් ගති ආශ්‍රේණේ පඨවි හඳුන ගන්නවා ඒ විදිහට ඝන දියාරු ගති ආශ්‍රේණේ ආපෝ ධාතු හඳුන ගන්නවා ඊළඟට උණුසුම් සිසිල් ගති ආශ්‍රයෙන් තේජෝ ධාතු හඳුන ගන්නවා සැරේන පිම්බෙන ගති ආදී ආශ්‍රයෙන් වායෝ ධාතු හඳුන ගන්නවා ඔය විදිහට ඒකත් අර ප්‍රත්‍යක්ෂයටම ගොදුරු කර ගන්නවා හතර මහා භූතයන්ගේ ස්වභාවයෙන් ඒ අනුව ඇති කරගත් රූප සංඥාව තමයි එතකොට මේ පුද්ගලයාගේ සිිතේ තිබෙන්නේ මේකයි නාම රූපය මේක තමයි මේ පුද්ගලයාගේ ලෝකය ඔන්න එතකොට මේ මේ කාරණය වඩාත් පැහැදිලි වෙන ගාථාවක් තිබෙනවා යක්ඛ නාමංච රූපංච අශේෂං උපරුජ්ජති පටිගං රූප සංඥාච එත්තසාච්චිජ්ජතේ ජට ජටා සූත්‍රය කියලා වැදගත් සූත්‍රයක් සංයුත් සංගීතන සඳහන් වෙනවා ඒ කියන්නේ ඒක ඊ타මත්ම ප්‍රකට ගාථාවක් එතන තියෙනවා දේවතාවෙක් බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා අන්තෝ ජටා බහි ජටා ජටා ජටිතා පජා සංසං ගෝතම පුච්ඡාමි කෝයිමං විජටේ ජටං කියලා මේ ලෝකය පිළිබඳව කියන්න තියෙන්නේ අන්තෝ ජටා අතුලතත් අවුලක් පිටතත් අවුලක් බහිජටා ජටාය ජටිතා පජා මේ සත්ව ප්‍රජාව එක්තරා විදියක වෙලුමකින් දෙලිලා ඉන්නේ සංසං ගෝතම කුච්චාමි මම අසනවා ගෞතමෙනි ඔබගෙන් කෝ ඉමං විදටේ ජටා මේ අවුල කවුද ලිහන්නේ කියලා මේකට බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා ගාථා තුනකින් පළවෙනි ගාථාව ඊටාත්ම ප්‍රකටයි විසුද්ධි මාර්ගයේ මුලට ගත්තු නිසා සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ස්වභාවයන් ආතාපි නිපකෝ වික්ඛු සෝයිමං විජටේ ජතං කියලා ඒ කියන්නේ යම් කිසි භික්ෂුවක් ඒ සීලේ පිහිටලා සමාධි ප්‍රඥාව වඩලා සාමත්ම ඒ කෙලෙස් තවන වීරණයෙන් යුක්ත ඥානවන්තව උත්සාහ කරනවා නම් ඒබඳු භික්ෂුවේ රහතන් වහන්සේට පුළුවන් මේ අවුල ලියන්න කියලා දෙවෙනි ගාථාවෙ කියවෙන්නේ ඒ සංරාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා සීනාසවා අරහන්තෝ තේසං විගතිතා ජට්ටා කියලා. එතන අමුතියෙන් කියවෙන්නේ එතන ඒසං රාගෝච දෝසෝච යම් රහතන් වහන්සේලාගේ රාගයක්, ද්වේෂය, රාගයේ ද්වේෂය සහ අවිද්‍යාව කියන මේ ධර්ම විරාජිතා. මෙතන අමුතු වචනයක් කියනවා දිගින් දිගට නොකියවත් එතන කියලා තියෙන්නේ සිතෙන් මකා දමන ලද්දේද, සිතෙන් ශෝධන දමන ලද්දේද, එබඳු ඒ රහතන් වහන්සේලා පිළිබඳවක් කියන්න තියෙන්නේ උන්වහන්සේලා විසින් ඒ ජටාව අවුල ලියන ලදී. අවුලට හෙන්නලාදී කියන එකයි. එතකොට තුන්වෙනි ගාථාවෙන් මෙතන අපේ ප්‍රස්තුතියට ආදාළ වන්නේ යක්ඛ නාමංච රූපංච අශේෂං උපරුජ්ජති පටිඝං රූප සංඥාච එත්තසා චිජ්ජතේ ජට මෙතන කියන්නේ අර පුද්ගල අධිෂ්ඨාන වගේ පුද්ගලින් පිළිබඳව නෙවෙයි මේ ධර්මයක් හැටියට නිර්වාණය පිළිබඳව මෙතන කියවෙන්නේ යක්ඛ නාමංච රූපංච අශේෂං උපරුජ්ජති යම් තැනක නාමයක් රූපයක් ඒ වගේම පටිගම් රූප සංඥාද ප්‍රතිග්‍රහයක් රූප සංඥාවත් අසේසං උපරුජ්ජති සම්පූර්ණයෙන්ම වලකාලනු ලැබෙයිද උපරෝධණය වෙයිද යත්නානං කිරූපං චාසේසං උපරුජ්ජති පටිගම් රූප සංඥාත එත්තසා චිජ්ජතේ ජත එතනයි ඒ ජතාව ඒ වෙළුම ඒ අවුල ලියනු ලබන්නේ කියන එකයි එතකොට මෙතනින් කියවෙන්නේ අර නාමයක් රූපයක් ඒ වගේම මෙතන කියන පටිඝය අර සාමාන්‍ය ව්‍යවහාරයේ තිබෙන ඒ ද්වේෂය නෙවෙයි මෙතන කියන්නේ පටිඝය කියලා කියන්නේ වෙන සිංහල වචනයක් ගත්තොත් දැන් රූප ධර්මයන් පිළිබඳව එක්තරා ගැටීමක් තියෙනවා. සමහර විට නොදැනුවත්වම වගේ යම් කිසි දෙයක හැපුණාම හැරිලා බලනවා මේක අඳුන ගන්න. ඒ වගේ දෙයක්. එතකොට මේ අපේ ඇස් තිබුණට ලෝකයාට ඇස් තිබුණට බුදු පියාණන් වහන්සේගේ වචන හැටියට ධර්මචක්ෂුෂයවත් ප්‍රයෝජනකම් ලෝකයා අන්ධයි. එතකොට මේ අපේ හැපෙන එකේ හැපෙන හැපෙන දෙය ඒ හැපීමෙන්මයි අඳුනගන්නේ. ඒ ගැටීමකුත්. එතකොට මෙතන තියෙන පටිඝං රූප සංඥාද. ඒ ගැටීමකුත් ඒ ගැටීම හඳුනා ගැනීම වශයෙන් නැති කරගන්න රූප සංඥාව. මේ ගැටුනේ යම් කිසි ශබ්ද දෙයක, උණුසුම් දෙයක, බුරුල් දෙයක ආදී වශයෙන් මේක පිළිබඳව සංඥාවක් ඇති කරගන්නවා. මේක ඉතින් ඒ වගේම මෝඩයෝ ගණනක් මේක ස්ථිර කරගත්තොත් මේක ඉතින් ලෝක සම්මුතියක්, සත්‍යයක් මේක තමයි වචනය. යම් කිසි දෙයක නම දන්නවනම් ඒ තැනත්තා ඒ දේ දැනගත්තා කියන අවබෝධයකුත් වෙනවා. ඔන්න ඔය විදිහේ පටලැවිල්ලක් තියෙන නිසා තමයි මේ ඉලක් එහෙම නැත්නම් දෙළුමක් එහෙම නැත්නම් අවුලක් හැටියට බුදු පියාණන් වහන්සේ බදාලේ මේ නාමයේ තිබෙනවා ලෝකයා අවිද්‍යාව කරාගෙන යන ස්වභාවයක් අවිද්‍යාව හැඟවිලා තිබෙන්නේ මේ නාම පද්දුලයි එතකොට මේවායි නිදීමේ මාර්ගයයි මේ විදර්ශනා මාර්ගය. ඒක නිසා තමයි අර කුඩා දරුවා වගේ, ලෙඩා වගේ අර සති සම්පජඤ්ඤය බොහොම හිමින් තමන්ගේ ඉරියව් පැවැත්වීම ආදීන් සති සම්පජඤ්ඤය බොහොම දුකසේ අර නාම රූප ධර්ම මතු කර ගන්නවා. නමුත් වෙනස තිබෙන්නේ ඒ විදිහේ ඒ ලෙඩා වගේ හිටියට ඇත්ත වශයෙන්ම නිරෝගී වෙන්න ගන්න උත්සාහයක්. අකුඩා දරුවා වගේ නොදන්න වගේ හිටියට ඇත්ත වශයෙන් මේ බහ තෝරන්න දන්න. එතකොට යෝගාවචරය බහ තෝරන්න දන්න යෝගාවචරය අර විදර්ශනාව සඳහායි අර විදිහේ ප්‍රයත්නයක් කරන්නේ. එතකොට මේ විදිහට අපිට පේනවා මේ නාම රූප ධර්මයේ පිළිබඳවත් යම්කිසි ගැඹුරක් තිබෙනවා. විශේෂයෙන්ම අර සම්මුතියට අදාළ සම්බන්ධතාවක් මෙතන තිබෙනවා නාම කියන වචනේ. මෙන්න මේ නාමයේ අර සම්මුතියට අදාළ අර සාමාන්‍ය නාම කියන එකට ඒ නාම කියන වචනයටම සම්බන්ධතාව අර අටුවාවල දෙන නිරුක්තියෙන් අමුතු නිරුක්තියෙන් අර නැමීමෙන් අමුතු නැමීමෙන් යටපත් වෙනවා මෙන්න මේකයි අර සද්ධර්මයේ ඒ සද්ධර්මයේ ප්‍රගතිය ගැන කල්පනා කරලා බලනොනම් සමහර විට කෙනෙකුට සංවේග ගතිපදින්නේ මේ විදිහේ මේ අර්ථකථන ගැන එතකොට මෙතන ගත යුත්තේ අපි අර නාමංච රූපංච කියන්නේ ඇත්ත වශයෙන්ම දෙලින්ම කියන්න පුළුවන් නාමයක් රූපයක්. ඒක තවදුරටත් තේරුම් ගන්න නම් ඒක ඇත්ත වශයෙන්ම මේක පිළිපැදලම තේරුම් ගන්න ඕන අර ස්පර්ශ වේදනා ආදී ඒ ඒ ධර්ම මාර්ගයෙන් ලෝකයා හඳුන්වන නාමයට වඩා ගැඹුරට යamak මෙතනින් කෙරෙන්නේ. එතකොට මේ නාම රූපය ගැන එහෙමයි මෙතෙක් සඳහන් කළ අදහස් සමූහයම අපි වාක්‍ය දෙකකට හකුළු වල දැක්වුවොත් මෙන්න මේ විදිහටයි කියන්න වෙන්නේ. නාම රූපයෙහි එන නාමය නාම රූපයකි. නාම ස්වરૂපයකි. නාම රූපයෙහි එන රූපය නාම රූපයකි. නාම මාත්‍ර රූපයකි. නැවත වරක් නාම රූපයෙහි එන නාමය නාම රූපයකි. නාම ස්වરૂපයකි. නාම රූපයෙහි එන රූපය නාම රූපයකි. නාම මාත්‍ර රූපයකි. එතන අර අවධාරණය කියන පදය අනුව මෙතන කියන්නේ. එතකොට මෙන්න මේකයි අර කිව්වේ මේවා ප්‍රාථමික අවස්ථාව. නාමයේ තිබෙන ලෝක සම්මත නාමයේ ප්‍රාථමික අවස්ථාව. රූපයේ තිබෙන සතර මහා භූතයන් වලට සම්බන්ධ කරලා ගත්තාම එතන තිබෙන්නේ අර රූපයේ ප්‍රාථමික අවස්ථාව. ඒ නාම රූපය පිළිබඳවයි ඒ විදිහම කියන්න සිද්ධ වෙනවා නිබ්බාන ගැන. නිවන පිළිබඳවත් ඒ විදිහම අර අර්ථකථන ආදීදී යම් කිසි අමුත්තක් සිද්ධ වෙච්ච බව පෙනෙනවා. ඊටාත්ම ප්‍රකටව මේ කාලයේ ව්‍යවහාර වෙන්නේ නිබ්බාන කියන වචනයට දෙන නිරුක්තිය තමයි වාන සංඛාත සංහාය නික්ඛන්තත්තා මනත්න නික්ඛන්තන්ති ඔය ආදි වශයෙන් වාන නම් වූ සංහාවෙන් නික්මුණු නිසා නිවන නම් වාහන කියලා ගන්න මෙතන අර ඉරියමනක් හැටියට ඒක ටිකක් දිගට ගිහිච්ච අර්ථයක් අර කලින් අර කරපු නැවීම වගේ එකක් සංහාවේ තිබෙනවා මේ භවයෙන් භවය එකට එකට ගලපන ස්වභාවයක් අන්න ඒක නිසා සංහාවට වාහන කියලා කියනවා ඒ සංහාවට වාන කියලා කියනවා නිර්වාණයේ සංහාව නැති නිසා නිවාන නිබ්බාන. ඔය විදිහටයි නිබ්බාන කියන පදයට වැඩියෙන්ම නිදි වෙන පුරුදු වෙලා තිබෙන්නේ. නමුත් අපි සූත්‍ර දේශනාව බලනකොට මුලින් ඉඳලා අගටම මේ විදිහේ නිරුක්තියක් නම් අපිට කොතනකවත් දකින්න ලැබෙන්නේ නැහැ. එපමණක් නෙවෙයි. මේ නිබ්බාන කියන වචනේ තිබෙන නිවීම කියන අර්ථයයි මෙතන ඇත්ත වශයෙන්ම ධර්මයේ ජීවය කියන මේ වචනේ. නිතර දෙවේලේ සජ්ජායනා කරන ඒ රතන සූත්‍රයේ සඳහන් වෙන නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ ඒ රහතන් වහන්සේලා මේ පහන වගේ නිවි යනවා. ඔය නිවි යන පහනක් පිළිබඳ උපමාව ධාතු විභංගාදී කොටිකුත් සූත්‍රවල සඳහන් වෙනවා. සමහර අවස්ථාවල සඳහන් වන නිවි යන පන්දමක් ගැන පජ්ජෝතස්සේව නිබ්බාණං විමුක්ඛෝ චේතසෝ අහූ කියලා. පන්දමක නිවීම වගේ ඒ සිත නිවුණා කියලා. තවත් සමහර තැන්වල ගින්නක් නිවීම පිළිබඳව දැන් ආදී වච්චකොත් සූත්‍ර ආදීදී බුදු පියාණන් වහන්සේ මේ ගින්නක නිවීම පිළිබඳ උපමාවයි දක්වන්නේ. ඒ තාමත්ම ගැඹුරු අර්ථයක් කරාම ගෙන යනවා ඒකෙන්. ගින්නක් පවතින්නේ ඒ දරකෝටු ආදිය මුල් කරගෙනයි එතකොට දැන් ගින්නක් දැල් වෙනකොට කෙනෙක් ඇහුවොත් දැල් වෙන්නේ කුමක්ද කියලා අපි මේකට දිය යුතු පිළිතුරු කුමක්ද? දැල් වෙන්නේ කුමක්ද? දරද දැල් වෙන්නේ ගින්නද? දර නිසා ගින්න දැල් වෙනවා ගින්න නිසා දර දැල් වෙනවා. මේක සමහර විසඳ ගන්න බැරි නිසා නැති ගින්දර කියලා වචනයක් තියෙන්නේ. ඉතින් මෙතනම තියෙනවා ඉදප්පච්චේතාව. මෙතන සාමාත්ම ගැඹුරු අර්ථයක් තියෙන බව අපිට පේනවා. කියන වචනේ ඉතාමත්ම ගැඹුරු අර්ථයක් තිබෙනවා. එතකොට ඒ ඒ නිසාම තමයි මේ දැන් නිබ්බාන කියන මේ தත්ත්වය හැඳින්වීමට පද රාශියක් අධිවචන නමින් හැඳින්වෙනවා පාළියේ ඒ පర్యాయ පද පද රාශියක් තිබෙනවා පෙළෙන් සොයා ගන්න පුළුවන් ඒවා 33ක් සංග්‍රහ කළා ඒ සංයුත් සංගියේ ආසංකත් සංයුත් ආදී අග කොටසේ දක්වලා තිබෙනවා 33ක්ම නමුත් මේවා අතරින් නිබ්බාන කියන පදය තමයි ප්‍රධාන මුල් කාලේ මේක ප්‍රධාන තැනක් ලැබුණෙත් මෙන්න මේ ගින්න පිළිබඳ උපමාව සීගන්වන නිසායි එතනම තිබෙනවා ලෝකයේ ආසන ප්‍රශ්න වලට පිළිතුරු රාශියක් ධම්මච්චගත පරිබ්‍රාජකය බුදු පියාණන් වහන්සේට චෝදනා කළා. ඒ වගේම තව බොහෝ තැන්වල තිබෙනවා මේ උච්ඡේදවාදයක් කියලා. මේ නිවන මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ උසස් తත්වය ඒක ඇත්ත වශයෙන්ම උච්ඡේදයක් කියලා. සතෝ සත්තත් උච්ඡේදං විනාසං විභවං පඤ්ඤපඤ්ඤපේති කියලා. සතෝ සත්තත් ඇත්තා වූ සත්වයේ සත්‍ය වශයෙන්ම සිටිනා වූ සත්වයේගේ උච්ඡේදයක් දක්වනවා කියලා. බුදු පියාණන් වහන්සේ ඊට පිළිතුරු දුන්නේ මේ ගින්න උපමාව අරගෙන දැන් නුඹ ඉදිරියේ මේ ගින්නක් දැල්වෙනවා මේ දරකෝටු නිසා. එතකොට දන්නව නේද මේ ගින්න දැල්වෙන්නේ වෙන හේතුවක් නිසා මේ දරකෝටු නිසා නේ උපාදාන කරගෙනයි. ඉතින් ඇරෙන්න ගින්නක් කියලා 아무තු දෙයක් නැහැ. එතකොට මේතනම කියන ප්‍රතිච සමුප්පාද ධර්මය යම් කිංචි සමුදේ ධම්මං සබ්බං සං නිරෝධ ධම්මං මේ විදිහට දැල්වෙන ගින්න අර හේතු ප්‍රත්‍යයේ උපකාර වුණු ඒ දර ඉවත් කරාම ඒ එහෙම නැත්නම් දර අවසන් වෙනවා. ඒකට තවත් දුරටත් මේක ගැඹුරු තේරුම් ගන්න පුළුවන්. දර පිළිබඳ උපාදාන උපාදාන වචනේ යෙදෙනවා සාමාන්‍ය ඉන්ධන ද්‍රව්‍ය. ඉන්ධන ද්‍රව්‍ය කියන්නේ ගින්නක් දැල්වීමට උපකාර වන දර ආදී දේ. වචනේ යෙදන්නේ අර ගින්න දර අල්ල ගන්න නිසා. ගින්න දර අල්ල ගන්නවා දර ගින්න අල්ල ගන්නවා. එතන තමයි ඉඩප්පච්චේ දර. ඒදී ඒ විදිහට පැවැත්මක් මෙතන තියෙනවා. ඒකට පැවැත්ම කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අර ඒකාන්ත සත්‍ය බිඳුන් අතර මුල් කාලේ ඉඳලම වෛදික යුගයේ ඉඳලම තිබුණා සත් අසත්. සත් වලින් දාසත් ඇති වුණේ සතං අසතෝ සජ්ජායත. අසත් වලින් සත් ඇති වෙන්නේ කොහොමද? ওই විදිහේ මහා ගැටලු මුල් කාලේ ඉඳලම තිබුණා. නාසදාති නෝසදාති සදානින් ආදී ඒ වෛදික ග්‍රන්ථවලක් තිබෙනවා මුල්ම කාලයේ මේක මුල්ම සත්‍ය ගුණෙත් නැත අසත්‍ය ගුණෙත් නැත කියලා මේක සමහර විට මේක නැවුගෙත් කියලා දන්නේ නැති කියලා ওই විදිහ මහා පටලවිල්ලක් හදාගෙන තිබුණා මේ සත් අසත් කියන වචන දෙක මුල් කරගෙන බුදු පියාණන් වහන්සේ විතරයි මේ සියලුම ධර්මවලට වෙනස් සම්දමේ පුදුම අන්දමේ විග්‍රහයක් දුන්නේ භවය පිළිබඳව මේ භවය කියලා කියන්නේ අනර්ගින්න වගේම දෙයක් මේ උපාදානයක් ඇති තාක් මේ භවය පවතිනවා උපාදානිය නැති වුණ හැටි භවය නිරුද්ධ වෙනවා. එතකොට මෙතනම තියෙනවා මේ ගින්න පිළිබඳ උපමාවෙම පිළිතුර තියෙනවා. අර නිතර අහන ප්‍රශ්න ඒවල අව්‍යාගත වස්තු වශයෙන් ධර්මයේ සඳහන් වෙන ධර්ම ප්‍රශ්න 10ක් අග ප්‍රශ්න 4 සතහාගතයන් වහන්සේ මරණින් මතු සිටිනවද නැද්ද කියලා ආදී වශයෙන් එයාසු හතර ආකාර ප්‍රශ්නයට පිළිතුරුත් මෙතන තිබෙනවා. අර්ජින්න කොහෙද ගියේ කියලා. දැන් මේක සාමාන්‍ය ව්‍යවහාරයක්. නිබ්බුතෝති සංඛං ගච්ඡති. බුදු පියාණන් වහන්සේ අද්විවච්ඡගත සූත්‍රයේ ඒ ගින්න පිළිබඳ උපමාවිත අවසානයේ ප්‍රකාශ කළේ නිබ්බතෝටි සංකම්ගත නුනට පස්සේ කියන්න තියෙන්නේ ඒකට ඒක සංඛාවට වැඩිනවා ඒක ගණන් ගන්න ලැබෙනවා නිබ්බතෝ නුනා කියලා. ඉතින් ඒක නී ගියේ කියන කියාර ගියේ කියන වචනේ තියෙන නිසා නීල කොහෙද ගියේ කියන එකයි සාමාන්‍ය ලෝකයා අහන්නේ. මේක නැගෙනහිරටද බටහිරටද උතුරටද දකුණටද උඩටද පහටද ගියේ කියලා අය අර වචනය අනුව යනවා. අන්න අර නාම උපදී අර නාම ධර්ම පිළිබඳ අවබෝධයක් නැතිකම නිසාමයි ඒක. මේ ගියේ කියන වචනය ඔස්සේ යන අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ පෙන්වුම් කරන ඇත්ත වශයෙන්ම මේ ගින්නට ගැන කල්පනා කරාම අන්නර තමන් අසන ප්‍රශ්නේ මෝඩකම පේනවා කියන එක. ගින්න නිවුනහම කොහෙද ගියේ කියලා අහුවාම ඒකට පිළිතුරු දෙන්න බැරි වුණේ අර සංකල්ප වල තියෙන අඩුපාඩුව නිසා. ඔන්න ඒ විදිහට මේ නිබ්බාන කියන එකේ ඉතාමත්ම ගැඹුරු අර්ථයක් තියෙනවා. අස්ති යථාවාත වේගෙන චිත්තෝ අත්සං ඵලේතින උපේති සංඛං. උපසීවමාන පුච්චාර සුත්ත නිපාතේ සඳහන් වෙනවා. අස්ති යථාවාත වේගෙන චිත්තෝ ඉගිනිසිල කුල ගිනි වුණාට පස්සේ අත්සංගතෝ ඒක අක්ෂයට ගියයි කියලා කියන නිසා ඒක ගැන වෙන ප්‍රමාණ කිරීමක් ඒ පිළිබඳ ප්‍රඥාවක් කිරීමක් ඉතල හැකේ නැහැ කියලා. ඔය විදිහට එතකොට නිබ්බාන කියන එකේ ඉතාමත්ම ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ ගැඹුරු අර්ථය සමස්තමෙන් යටපත් වුණු බවයි අපට පෙන්නේ. මෙතන 아무තු නිරුක්තියක් දැනීමට යම් කිසි හේතුවක් රහසක් තිබෙන්න පුළුවන්. මේ නිබ්බාන කියන පදේ නිවීම කියන එක ටිකක් ඒක ගැන මධිකමක් තියෙන්නේ නැති. ඒකට හේතුව හිතා ගන්න පුළුවන් බොහෝ විට මේ අපේ අටුවාචාරින් මහන්සියලාට ජීවත් වෙන්න සිද්ධ වුණේ බ්‍රාහ්මණයින්ගේ ප්‍රශ්න මහා ගැඹුරු ප්‍රශ්න තර්ක මැදේ ජීවත් වෙන්න සිද්ධ වුණේ. උන් නිතරම මේ ධර්මයට එල්ල කළ ප්‍රහාරය තමයි මේක උච්ඡේදවාදයක් කියලා. එතකොට මේක උච්ඡේදවාදයක් නේද කියලා. එතකොට මේ උච්ඡේදවාද චෝදනාවෙන් ගැලවීමට නම් මේ නිවන ටිකක් ලස්සන කරගන්න ඕනේ. මේ නිවීම කියන එක මදි. නිකම්ම නිවීමක් කියුවහම මේක මොකද්ද? ඒක අඩුපාඩුවක් කියනවා. ඒක නිසා මේක ටිකක් දෙලින් කරලා ගන්න ඕන. නිබ්බාණං ආගම්ම රාදාදීෝ පහියන්ති ආදි වශයෙන් ඊළඟට අමුතු නිරීක්ෂ ක්‍රමයක් දෙන්න පටන් ගත්තා. නිවනට පැමිණ නිවන ආගම්ම කියලා එතන යොදා ගන්න නිවනට අරමුණු කිරීම වශයෙන් පැමිණවහම මේ කෙලෙස් නැති වෙනවා. ඔන්න ඔතන විශාල ගැටලුවක් තියෙනවා. අර සූත්‍ර රාශියට ඉදිරියට හමු වෙන ඒ සූත්‍රවල පිළිබඳව දුරවබෝධයට හේතුවක් ඔන්න ඔතනයි. මේ අසුආයේගේ ඒ අනිත්‍යයේ උගතුනොත් කල්පනා කරන්නේ මේ නිවන කියන එක ඒක සත්‍ය වශයෙන්ම ඈත තිබෙනවා අපෙන් අහන්න එපා කොහෙද කියලා අසුවල් තැනක් කියලා කියන්නත් බෑ ඒ වගේම හැම තැනම තියෙනවා මේ තියෙන මේ ගුඪ ධර්මය මේ අත් වශයෙන් ගුඪ ධර්මයක් බවට පත් වෙනවා මේ ගුඪ ධර්මය දැක්කහම අර කෙලෙස් දෙයම නැතිලා යනවා ඔන්නම තත්ත්වයක් මෙතන දක්වන්නේ අර ධීර්ථේදී ගාථා ආදී ග්‍රන්ථවල මේ ධර්මයේ තත්ත්වය කියලා සිරතින් යන්නේ අනේ උදාණය මොකද්ද සීති භූතෝති නිබ්බුතෝ අහන කොටස් සිතිවන විදිය වචන දෙකක් සීති භූතෝති නිබ්බුතෝ සීල් වූයේ වෙනි නෝනේ වෙනි නමුත් මේ වචනේ මදි කමක් පසු කාලීන උගතට පැවුණා මේ නිහිම වන්නේ අන්ති සංතානයක අධිකාකා කියන්නේ ඒ సంతානයේ නිහිම වුණා නම් එක මොහොතක් ජීවත් වුණත් අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ නිහිම පිළිබඳ ඒ සැපය ඒ සංසිඳීමයි පුද්ගලයා ඒ තැනට විඳිනවා අන්නේ ඒක තමයි අර ලද්ධා මුදා නිබ්බුතින් භුජමානා කියලා රතන සූත්‍රයේ තියෙන්නේ. උද්‍යදම් කරන්නේ නැතිව ලබා ගන්න පුළුවන් මේ නිබ්බුතිය. ඒක භුක්ති විඳින්න පුළුවන් නිබ්බුතියක් නිවීමක්. නිවීමක් නැතිව භුක්ති විඳින්න පුළුවන් නිවීමක් ලබාගත්තු අය තමයි රහතන් වහන්සේලා. එතකොට මේ ලෝක සම්මත වශයෙන් බලනවා නම් නිවීම කියනකොට උච්ඡේදයක් එතන ඉහාට මොකක්වත් නැහැ කියලා එහෙම හැඟීමකුත් වෙනවා. ඔන්න ඕක නිසා තමයි අර නිබ්බාණං පන ආගම රාගාදීෝ පහියන්ති එහෙම නැත්නම් සමහර අවස්ථාවල තෝරනවා නිවන දුටුවාම තමයි සංහාව ඡේදන්නේ. එක පැත්තකින් තෝරනවා සංහාවෙන් නිස්සන නිසා නිවන. අනිත් පැත්තට තෝරනවා නිවන දැක්කහම තමයි සංහාව නැති වෙන්නේ. එතකොට මේ දෙකෙන් මොකක්ද ගන්න ඉදිරියට කියන එක අපිට ටිකක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් පරස්පර විරෝධී බවක් මෙතන තියෙනවා. සංහාවෙන් නිස්සුණු වර්තයෙන් මේක නිවන වෙනවා. ඊළඟට ඒ නිවන කියන කෑස දැක්කහම හරියට අර එළියක් වගේ ඇස් දැක්කහම ඔන්න සංහාව නැති වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තාමත්ම පැහැදිලිවම තිබෙන්නේ බුදු පියාණන් වහන්සේම අනිකුත් බ්‍රාහ්මණින් ආදීන්ට එල්ල කර එක්තරා උපහාසාත්මක උපමාවක් තමයි නොපෙනෙන ප්‍රාසාදයකට ඉනිමගක් ගැනීම. අන්නේ විදිහට මේ අපේ ධර්මයක් යොමු වෙච්ච බව පෙන්නනවා. බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දැන් අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේම තාමත්ම පැහැදිලිව තියෙනවා. තුන්වෙනි ආර්ය සත්‍ය හැටියට අර දෙවෙනි ආර්ය සත්‍ය හැටියට සංහාව ගැන කියලා සත්තා යේව සංහාය ආශේෂ විරාජ නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යනාලයෝ කියලා විදිහට පැහැදිලි වචනෙන් සඳහන් වෙනවා. එම තෘෂ්ණාවගේම නිරවශේෂ ප්‍රාණය විරාජය නිරෝධය අතහැරීම ඔය ආදී වශයෙන් දක්වනවා. එහෙම කියලා කියන්නේ අර මේ කියන එකමයි මේ කියන සාසාදයටයි මේ එන්නක මේ තිබෙන දුක්ඛ ස්කන්ධයමයි මේ නැති කිරීම තමයි නිවන සංඥාක්ෂය නමුත් අතුවාවේ මේක ටිකක් මාධිකමක් තියෙනවා කයමත්ත නේව නිබ්බානක්ෂය මාත්‍රියම නිර්වාණය නොවේ නමුත් අපිට පේනවා සංහක්ඛය කියන එකේ ඒකේ තියෙන සැපත රහතන් වහන්සේලා පමණයි දන්නේ. ඒක නිසා තමයි අර උදාන පාළිය සඳහන් වෙන්නේ යංච කාම සුඛං ලෝකේ යංචිදං දිවියං සුඛං සම්නක්ඛය සුඛස්සීතියේ කලං නාද්ධන්ති සෝලසින් කියලා. ලෝකේ යම්කිසි කාම සුඛයක් තිබෙනවා නම් යම් දිව්‍යමය සුඛයක් තිබෙනවා නම් සංසාර ක්ෂය කිරීම කියන ඒ සත්‍යයට අර කියාපු සැප ඒවා දහතෙන් පංගුවක්වත් වටින්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම තවත් දැන් උදාන පාළියේ බොහෝ විට දක්වන ගාථා ඉතාමත්ම ගැඹුරු. ඒක හිතා ගන්න පුළුවන් උදාන කියලා කියන්නේ පීති වාක්‍ය. සාමාන්‍යයෙන් පීති වාක්‍යන්නේ අර චනිසුන් හුස්ම වගේ බොහොම ගැඹුරකින්. සාමාන්‍ය කතාන්දරයකට වඩා ඈතට විහිද යන අර්ථයක් තිබෙන උදාන පාළියේ ගාථා. ඒබඳු එක ගාථාවක් තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන ආනන්ද හාමුදුරන්ට සිං කෛරා උදපානේන ආපාචී සබ්බදාසියුන් සංහාය මූලතෝ චෙත්වා චිත්ත පරිේෂණං කරේ මේක අපිට තේරෙන භාෂාවෙන්ම පරිවර්තනය කළොත් හිංකෛරා උදපාණේන ආපාදේ සබ්බදාසියුන් හැමදාම වතුර තිබෙනවා නම් ඉඩක් මොකටද? සංහාය මූලතෝ චෙත්වා සංහාව මුලින් තින්දට පස්සේ ඉෂ්ඨ පරිේෂණං කරේ. තවත් මොකද්ද සොයසෝ ඇවිදින්න තියෙන්නේ? එතකොට මේ සංහාව උච්චය කියන එක නිකම්ම උච්චයක් නෙවෙයි බව අපිට මෙතන පේනවා. මේ තෘෂ්ණාව කියලා කරනා යම් පිසංතානෙකින් එතන මේ සංහාව කියලා කියන්නේ මොකද්ද? පිපාසය. ඒකම තමයි අර නිවනට සමහර තැන් වල යොදලා තියෙන පිපාස විනයෝ කියලා. පිපාසයේ සංසිඳවා ගත්තා. පිපාසයේ සංසිඳවා ගත් කෙනෙකුට වතුර පොන්නේ යමක් වැඩක් මේ කරන්නේ. මේ සංහාව උච්චය කිරීම මාදි කියන එක. ඒ විදිහ අදහසුයි දෙන්නේ යන්නේ. නමුත් මේ සංහත්යම ඉහළම සපතයි. පිපාසයේ සංසිඳවනා යම් කිසි පුද්ගලයෙක් ඒ පුද්ගලයාට ආවර්ජනා කරකොටම ඒ ලෝකයේ ආමේ විශ්වාසයෙන් දුවනවා දකින්නකොටම ඇතුළත බැලුවහම ප්‍රත්‍යවේක්ෂා මාත්‍රයෙන් පේනවා අනේ මට කිසිවක් නැහැ මට කිපාසියක් නැහැ මේක නේද ලෝකයේ ඉහළම සත්‍යත කියලා මේ වගේ මොකද අභාව බවක් මදිගමක් මේ අපේ උගතුන්ට පිළිලත් නිසා වෙන්නේ නැති මේ කන්නාස්සේ කියන වචන ටිකක් පසුබාන්නේ මේ බඳු වචන ගණනක් ඉදිරියට වෙන හැම ආස්ථාවකම අතුවාචාරින් මාන්සලා බොහොම උත්සාහවත් වෙලා අර ආගම් පදේ යොදනවා සංආගම රාගාදී සංආගම නිබ්බාණං ආගම ඔය ආගම කියන පදේ නිතරම දෙනවා මේක මේ ව්‍යාකරණානුකූලව එක්තරා ගැඹුරු මෙතන හේතුවක් තිබෙනවා. කෙටියෙන් අපිට තේරෙන භාෂාවෙන් දැන් මෙතන අවබෝධය මුල් කරගෙනයි අපි මේ දේශනා කරන්නේ. මේ ව්‍යාකරණානුකූල බලන මේ ආගම කියන පද එක්තරා විදිහක උපකාරක අර්ථයක් යෙදෙන අවස්ථාවල් තිබෙනවා. අපේ සිංහල භාෂාවේ තුන්දී වචන තිබෙනවා. සමහර ප්‍රාදේශීය භාෂාවල තිබෙනවා. එයා ඇවිල්ලා නුවර කෙනෙක් කියලා කියනවා. එයා ඇවිල්ලා නුවර කෙනෙක් කියලා කිව්වහම අර ඒ ඇවිල්ලා කියන එක අපි තේරුම් ගන්න යන්නේ නැහැ. ඒ ඇවිල්ලා තියෙන එක අර එකකින් දැන් අර ආධාර කරගන්නේ දාපු වචනයක්. ඒ වගේ තමයි දැන් කියලා හිතන් කියලා ওই විදිහට හිතන් කියලා කියන එක තෝරන්නේ නැහැ. ඔන්න ඔය විදිහට ආගම කියන පද ඒවයි කියන පාලි භාෂාවේ එක්තරා විදිහක උපකාරක අර්ථයක් ගන්නවනවා පමණයි. නමුත් මේ විදිහට උපකාර කරගෙන මේ නිබ්බාන කියන එක වෙන් කර ඈත් කළ අර සංහාරය. මොනෝම දෙයක් සිද්ධ වුණා. ඇත්ත වශයෙන් මෙතන කියවෙන්නේ අර රාගාදී ක්ලේශ මහන එකක්ම ගින්නක් බුදු පියාණන් වහන්සේ වදාළ ඇත්ත වශයෙන්ම භව නිරෝධය බලන්නේ නිවන කියලා කියන්නේ භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂයයි භවයම 11 ගින්නක් එතකොට මුළු භවයම ගින්නක් සංනා රාග දෝෂ මොහ ඕවත් ගින්න මේ හැම එකක්ම ගින්නේ එතකොට මේකට නිවීම කියන වචනය තමයි හොඳම ගැලපෙන වචනය ඒ නිවන නිවාගත්තට පස්සේ තවත් මොකක්ද ඕන කරන්නේ සංනාව පිපාසයෙන් නැති කරගත්තට පස්සේ තවත් මොකක්ද ඕන කරන්නේ නමුත් මේ කාරණේ තෝරගන්න බැරුව දෝ මොන හේතුවකින් මොන ආසනාවකින් නිසාද අපේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ඒ සාරත්ථ ප්‍රකාශින් අතුවාවේ ඊළඟට විසුද්ධි මාර්ගයේ ඔක්කොටම වඩා සම්මෝහ විනෝදනි ඒ වචනයටවත් ගැලපෙන්නේ නැති විදිහට සම්මෝහ විනෝදනි ග්‍රන්ථයේ දීර්ඝ විවරණයක් විකණ්ඩ වාදිය ඉදිරිපත් කරගෙන නිවන පිළිබඳව කරලා තියෙනවා එතන සමහර විට ඒ අසුආචාරින් වහන්සේලම කියනවා සමහර විට ඉස්හාමත්ම ඕලාරික විදිහේ තර්කයක ඉදිරිපත් කරලා තියෙනවා. ඒක සමහර විට ධර්ම ගෞරවයටත් ඒ තරම් හොඳ නැති වෙන්න පුළුවන්. මේ නිවීම කියලා කියන්නේ අර ඒ විසණ්ඩවාදයේ ඉදිරිපත් කරගෙන කියනවා ඔය රාගක්ඛය එතන ඒ විසණ්ඩවාදය කියන හැටියට පෙන්වුම් කරන්නේ. ඒක ඇත්ත වශයෙන්ම බුද්ධ වචනය ඒ විසණ්ඩවාදය කියන්නේ. සූත්‍ර දේශනාවල කොටින් සඳහන් වෙනවා නිබ්බාණයට අදිවචනයක් වශයෙන් රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය ඉදන් උච්චති නිබ්බාණයි කියලා. මේ රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය කියන පද තුනම නුවණට අධිවචන වශයෙන් යෙදලා තියෙනවා සූත්‍රවල එක තැනක නෙවෙයි බොහොම තැන්වල. නමුත් අටුවාචාරින් වහන්සේ මෙතන පළමුවෙන්ම මේක අධිවචන තුනක් කරගන්නවා. රාගක්ඛය කියන්නේ එක අධිවචනයක්, දෝසක්ඛය කියන්නේ තව අධිවචනයක්, මෝහක්ඛය කියන්නේ තවත් අධිවචනයක්. ඊළඟට අර විචණ්ඩවාදියා, කාල්පනිකණ්ඩවාදියා දිගට අරගෙන ඒ බුද්ධලයට පෙන්වුම් කරනවා මේක මේ කෙලෙස් නිහී මාත්‍රයක් නම් මෙතන ඒ නිහී මාත්‍රයක් නම් රාග ආදියක් රාග ආදී ඒ නිහී මාත්‍රයක් නම් මේක හරියට අර තිරසන් සතුන්ගේ කෙලෙස් නිවා ගැනීම වගේ කියලා. තිරසන් සතුන් හෝ ක්ලේශයට වසඟ වූ අය කෙලෙස් නිවා ගැනීම සඳහා ඒවට උපකාර වන ඒ වස්තුන් ප්‍රතිසේවනය කරනවාය. අන්න ඒ විදිහට මෙහෙම ගත්තොත් නිවන. මෙතන ඉතාමත්ම මේ ගැඹුරුම අර්ථයක් සාසනික ගැඹුරුම අර්ථයක් අතපත් වෙලා තියෙනවා මෙතන. බුදු පියාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ ඒ කෙලෙස් නිවා ගන්න ලෝකයා පිරිසන්සතුන් පමණනේ මිනිසුන් පවා ඒ රාගා විශ්ලේෂණ නිවා ගැනීමට ගන්න උත්සාහය මාගන්තිය සූත්‍රයේ දක්වලා තියෙන්නේ අඟුරු වලක් ළඟ කුෂ්ඨ රෝගියෙක් ඉඳගෙන ගන්න එක්තරා උත්සාහයකට මේ තමන්ගේ ඒ වේදනාව නැති කරගන්න කුෂ්ඨ රෝගියා මෙතන ඉඳගෙන මොකක්ද කරන්නේ නිවා ගන්න එක නෙවෙයි කරන්නේ සවා ගන්න එක සත්‍යතර සවා ගන්නවා. ඒකෝර මේ ලෝකයේ සත්‍ය අර කියපු සෝනදිගලාදීන් එහෙම නැත්නම් අච්චතරච්ඡාදීන් මේ තිරසන් සතුමුත් අනිකුත් අයත් කරන්නේ මොකද්ද? නිවා ගැනීම වෙනුවට සවා ගැනීමයි කරන්නේ. ඒ සවා ගැනීම උපමා කරන්න බෑ රහතන් වහන්සේලාගේ මේ නිවා ගැනීමට, මේ නිවීමට. මේ කාර්ය නිබුතින් ගුණජමානා මේ නිබුතිය ඒ විදිහට සාහකාරික නිබුතියක් නෙවෙයි. මේ නිවීම සමා ළඟ හැමදාම තිබෙනවා సంతාන දිහා බැලුවාම සමාවට තියෙන අතපය කපාපු කෙනෙක් ඒ ප්‍රත්‍යවේක්ෂා පමණින් අතපය නැති බව දකින්න වගේ ස්වයං ශීනාගල රහතන් වහන්සේ ඒ පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා මාත්‍රයෙන්ම Taman ලබපු විමුක්තිය පිළිබඳව ඒ අහෝ සුඛං කියලා කියන තරම් ප්‍රීතියකින් බලනවා. අන්න ඒ විදිහේ නිබ්බුතියක්. ඒක නිසා තමයි නිබ්බුතෙන් ගුණ්‍යමාන. මෙතන භුක්ති විඳින්න පුළුවන් නිබ්බුතියක්. මේ විදිහ අදහස් කාශයක් මේ යටපත් වෙන සිද්ධ වුණා. මෙන්න මේ විදිහ තර්ක සමූහයකින් ඒක නිසා ඇත්ත වශයෙන්ම ධර්ම වශයෙන් බලනවා නම් දැන් ඇත්ත වශයෙන් මේ මේ දේශනා මාලාවට මම යම් කිසි විදියකින් ඉදිරිපත් වෙන්න කැමති වුණා නම් කැමතිනේ. එකක් මේ අතිගරු මහෝපාද්‍යය මහණිපාණන් වහන්සේ මට මේ ඉස්සලා ආරාධනාව නිසා අනික අපගේ ගරු සබ්‍රහ්මචාරින් වහන්සේලාට මේ යම් කිසි සේරයක් යම් කිසි සේරයක් ශාසනයට සේරයක් ඉති වේවා කියන අදහස නිසා ඒ විදිහට ඊළඟට අනිත් කාරණේ ඇත්ත වශයෙන්ම ධර්ම සංවේගයක් මේ විදිහේ විවරණ නිසා මට ඇති වුණ නිසා කරන්නේ. ඒක නිසා මේවා පිළිබඳව දැන් මෙතන කියුනේ මේ නිබ්බාන කියන ඒ වචනය පිළිබඳවයි මේ නිවීම මේ නිවන පිළිබඳව සඳහන් වෙන සූත්‍ර රාශියක් මේක ඉදිරියටත් තිබෙනවා කියන්න. නමුත් ඒවා ඉදිරියට ගැනීමට කලින් මේ මූලික කරුණු ටික ප්‍රකාශ කළේ මෙතන මේ නිවීම කියන අර්ථය එහෙම නැත්නම් නිබ්බාන කියන වචනේ තියෙන නිවීම අර්ථයෙන් ඇත්ත වශයෙන්ම ගැඹුරු ප්‍රසිද්ධ සමුප්පාදයට සම්බන්ධ වූ විශාල ගැඹුරු අර්ථ රාශියක් තිබෙනවා. අන්න ඒ නිසා වාහන ආදී ඒ වචන ලං කර ගැනීම නිසා මේ වැදගත් අර්ථ රාශියක් මේ යටපත් වුණා. ඊළඟට මෙතනින් පෙන්වුම් කරන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරේ දුක්ඛ නිරෝධෝ නිබ්බාණං. බොහෝ තැන්වල කියන්නේ මේ දුක්ඛ නිරෝධය කිරීමමයි නිවන. එහෙම නැත්නම් සම්නක්කයෝ. මේකට නොයෙකුත් වචන යොදලා තිබෙනවා. ඒ හැම තැනකින්ම පෙන්වුම් කරන්නේ ඒව අදි වචන හැටියට දක්වනවා නම් ඒවට තවත් අමුතු වෙන සක්කපද අවශ්‍ය නැහැ. අධිවචන සමූහයක් දුන්නට පස්සේ ඒ අධිවචන වලින් එකක් වෙන් කරගෙන අනිත් ඒවා සත්‍යකට කරලා ඒවා හමු වෙන හැම තැනකම ආර ආගම ආදී සක්කපද පදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අන්නේ බඳු සත්‍යයක් කියන්නේ තවත් වැදගත් කාරණයක් තිබෙනවා මේ නිවන. ඇත්ත වශයෙන්ම මේ Brahmacharyaටම අයිති දෙයක්. මේ Brahmacharyaවෙම ඒක නිසා තමයි Brahmacharya පරියෝසානං කියලා කියන්නේ. මේ ශාසන Brahmacharyaව පුරලා ඉවර වෙනකොට නිවන එතනමයි. රාජ සංයුත්තේ රාජ ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවක ප්‍රශ්න මාලාවක් ඇහුවා සම්මා දර්ශන පණපන්තේ කිමත් කියන් මේ සම්‍යක් දර්ශනය කුමක් සඳහාද සම්මා දර්ශන පණදාද නිපිදත්තම් මේ සම්‍යක් දර්ශනය නිපිදාව සඳහායි ඒ කියන්නේ සම්‍යක් දර්ශනයේ උපකාර කරගන්නේ සතර කල කිරීම කියලා කියන නිබ්බදා ගැනීම සඳහායි කියන. ඊළඟට විමසනවා නිබ්බදා කුමක් සඳහාද? විරාගය සඳහා කියලා බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා. විරාගය කුමක් සඳහාද කියලා අහනවා. විරාගය විමුක්තිය සඳහායි කියලා පිළිතුරු දෙනවා. විමුක්තිය කුමක් සඳහාද කියලා අහනවා. විමුක්තිය නිබ්බාන සඳහා කියලා පිළිතුරු දෙනවා. එතකොට රාජාමීන් වහන්සේ අහනවා නිබ්බානං පරබන්තේ කිමක් කියන. නිවන කුමක් සඳහාද? ඊට බුදු පියාණන් වහන්සේට දෙන පිළිතුර අච්චතරා ඕ රාද පඤ්ඤා නාසක්ති පඤ්ඤාන පඤ්ඤත් පරියන්තං ගහේතුම් නිබ්බානෝ ගතං හි රාද බ්‍රහ්මචර්යං නිබ්බාන පරායනං නිබ්බාන පරිෝසාන. ඒ කියන්නේ රාධ අත්‍යකර අවසෝරාධ පඤ්ඤා. නුඹ මේ ප්‍රශ්න ඔබල සීමාව ඉක්මෙව්වා. අච්චතර රාග පඤ්ඤා නාසක්ති පඤ්ඤාස්ස පරියන්තං ගහේතුම් මේ ප්‍රශ්නවල කෙලවර අල්ලගන්න බැරි වුණා ඒකයි ওই දී ප්‍රශ්නයක් ඇහුවේ නාසක්ති පඤ්ඤාස්ස පරියන්තං ගහේතුම් නිබ්බානෝගතං රාද භ්‍රමචර්යං මේ භ්‍රමචර්ය සාධන භ්‍රමචර්යාව නිවනෙහිම ගැලී තිබෙනවා නිවන හිම ගිල්ල වගේ තියෙනවා. ඊළාට නිබ්බාන පරියෝසානං. මනසන් නිවනි බැසගත් කියලා කියන්න පුළුවන්. නිබ්බාන පරියෝසනං හරියට ගංගාව මුහුදට ගලාගෙන යනවා වගේ. නිවනම අවසාන කරයක් තියෙනවා. පරම නිෂ්ඨාව කරගෙන සිදෙනවා. අන්න ඒක නිසා මේ භ්‍රමචර්යාව සම්පූර්ණ කරනකොට නිවන ලැබිලා ඉවරයි. ඒක නිසා තමයි අර දෙවන්දනන් බලාපොරොත්තු වෙන මහණවුණු නන්දහාමුදුර දන්නේම නැතුව වගේ රහත් වුණා. අන්තිමට ඇවිල්ලා ඒ බුදු පියාණන් වහන්සේ නිදහස් කළා ඒ පොරොන්දුයෙන්. මේවත් නිසා විශාසන ප්‍රශ්නචාරය සම්පූර්ණ වෙනකොට ඒ අදාළ කරොත් තමයි දිවි ලෝකයන් පුළුවන් වෙන්නේ සම්පූර්ණ කරොත් නිවන. ඒක නිසා මේක නිසර්ග සිද්ධ විද්‍ය ප්‍රතිඵලයක්. මේකට ආයි ආගම් එකක් අර ඈතින් දකින්න දෙකක් අවශ්‍ය නැහැ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අම්මවස්තාවදී සම්පූර්ණ කළා නම් එතනම නිවන. එතකොට මේක සාමාන්‍ය ලෝකයා හිතන්නේ දැන් විභාගයක උත්තර පත්‍ර ලිව්වට පස්සේ ඊළඟට බලාගෙන ඉන්නකොට මේක පාස් වෙනකම් ප්‍රතිඵල එනකම්. මේ විදිහටයක් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන විභාගෙට ලිව්ව හැටිම විභාගෙම පහස් සහතිකයක් තිබෙනවා. ඒක නිසා තමයි අර අඤ්ඤා කියලා කියන වචනයක් තිබෙනවා. ඒ අඤ්ඤා කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අර නිවන පිළිබඳ සම්පූර්ණ සහතිකය. අඤ්ඤා ඵලෝ. රහතන් වහන්සේලාට ඒ සහතිකයක් ලැබිලා ඉවරයි. ඒ නිසා තමයි අර ධර්මය නිවන සාක්ෂාත් කරගන්න ධර්මයක් කියලා කියන්නේ. සමන්තම ප්‍රත්‍යක්ෂය බුද්ධිකම් භ්‍රමචර්ය භ්‍රමචර්ය අවසානයි චීනා ಜಾති ජාති ජරා මරණ හැම එකකම නිදහස් වෙන ප්‍රත්‍යක්ෂය සහතිකයක් ලැබිලා ඉවරයි. මොන විදි අර්ථ රාශියක් මෙතන තිබෙනවා. එතකොට දැන් සමහර විට කෙනෙක් අහන්න පුළුවන් මේ මොකටද නිවන් ලබන්නේ කියලා. අන්නේ ප්‍රශ්නයට පිළිතුරු සොයාගන්න ඔය විදිහට උගතුන් අතර තර්ක රාශියක් ඇති වෙන්නේ. මොකටද නිවන් දකින්නේ? ලෝකයා කරන හැම දෙයකම පරමාර්ථයක් තිබෙනවා. දැන් වෙලෙහෙන දානවත් ගොවිතැනක් කරන්නේ යම් කිසි ලාභයක් ලබා ගැනීමයි. හොරෙක් ගියක් දුන්නේ යම් කිසි දෙයක් හොරකම් කරගන්නයි. ওই විදිහට නිවන් දැකීමෙන් යම් කිසි පරමාර්ථයක් ඇතේ කියලා කෙනෙක් හිතෙනවා. මොකටද නිවන් දකින්නේ? නිවන් දැකීමෙන් ඇති වැඩි මොකද්ද කියලා. ඉතින් ওই ප්‍රශ්නේ පිළිතුරු ගන්න ගිහිල්ලා තමයි නිබ්බාණං පනාගම නිවන් දකින්නේ සංහාව රාගාදී නැති කරගන්න. යම් කිසි විදියකින් මොනතන දැන් කියන්න තියෙන්නේ අර නාමය ගැන කිව්වා වගේ ටිකක් යම් කිසි කල්පනා කළ යුතු වාක්‍යයක් විදිහට කියන්න තියෙන්නේ නිවනේහි පරමාර්ථයක් ඇතොත් නිවන පරමාර්ථය වන්නේ නැහැ. නිවනේහි පරමාර්ථයක් ඇතොත් නිවන පරමාර්ථය වන්නේ නැහැ. එතකොට නිවන පරමාර්ථය වන්න නම් නිවනේහි පරමාර්ථයක් නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ නිවනේ පරමාර්ථයක් ඇත්තොත් කියලා කිව්වොත් එතනින් එහාට යම් කිසි දෙයක් පිළිනවා. දැන් සංහාවේ ස්වභාවය හැමතිස්සෙම ඉදිරියට නේත්‍යයක් තියෙනවා. ඒක නිසා තමයි සංහාව පිළිබඳව භවනෙත්ති කියලා ප්‍රකාශ කරන්නේ. භවය ඉදිරියට ගෙන යන නේත්‍යයක්, නිර්ආයන ගතියක් තියෙනවා. ඒක නිසා තමයි ලෝකයේ සංහාවේ ඉදිරිපත් වෙන හැම අරමුණකම හැම දෙයකම ඉදිරියට යම් කිසි නිර්ආයාමක් තිබෙනවා. නමුත් යම් කිසි විදිහකින් සංහාව ක්ෂය කිරීමම අරමුණු කරගත්තොත් දැන් සංහාවෙන් ඉදිරිපත් වෙන හැම දෙයකම ඉදිරියට නෙත්තියක් තියෙනවා, නිරායාමක් තියෙනවා. මේක කරන්නේ අනිත් එක සඳහා, මේක කරන්නේ අනිත් එක සඳහා, ওই විදිහට කෙලවරක් නැතිව ඉදිරියට යනවා. නමුත් යම් කෙනෙක් සංහාව ක්ෂය කිරීමම අරමුණ කරගත්තොත්, ඒ සංහාව ක්ෂය කළ අවස්ථාවේ තවත් කරන්න දෙයක් නැහැ. ඒ පුද්ගලයාට තවත් වතුර පොවන්න යන්න අවශ්‍ය නැහැ. අන්න ඒක නිසා තමයි සංඥා ප්‍රයෝග කියලා කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන් නිවනයි. එතකොට මේ මෙපමණකින් මේ අදට මේ දේශනය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. තව ඉදිරියට අවස්ථාව තිබුණොත් ජීවිතය රැකෙන පමණින් ඉදිරියට මේ දේශනා මාලාව පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මේ අතිපූජනීය මාහිපාණන් වහන්සේ මේ එක්තරා විදිහට දවසකට ලක් ගැනීමට දෝණය කළේ යම් කිසි ආරාධනාවක් මගේ හොඳට හෝ නරකට හෝ ඒක අදිරිගන්න සිද්ධ වුණා හොඳද නරකද කියන එකට සාධනය පිළිබඳව ඒක ඉදිරියට ඇවිසඳින්නේ එතකොට මෙතෙක් මේ දේශනාව අපි සමාර කරනවා

නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි